සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සන්තං වා අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධංගං අත්තිමේ අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධං ගෝති පදානාති අසන්තං වාං අජ්ජත්තං ධම්ම විචය සම්බුද්ධංගං නත්තිනි අජ්ජත්තං ධම්ම විචය සම්බුද්ධංගෝති පජානාති යථාච අනුපන්නස්ස ධම්ම විචය සම්බුද්ධංගස්ස උප්පාදෝති තංච පජානාති යකාච උප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූරී හෝති පංච පජානාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් 30000ක් භික්ෂුන් වහන්සේලා රහත් ඵලයේ පිහිටුවමින් නිර්වාණ ద్వාර නිවන් දොරටු 21ක් විවරණය කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේට ඇති ධම්පදයක් මේ භාවනා පන්තිය සඳහා ධර්ම දේශනාවේ මාතෘකා කරන්න යෙදුණා මේ ධර්ම දේශනින් අපි බලාපොරොත්තු වන්නේ භාවනා මාර්ගයේ සම්බන්ධව චිත්ත සංතානය යොමු කරවීම පිණිසයි මේ දේශනයේ තේරුම තේරුම එමයයි සන්තං වා අජ්ජත්තං ධම්ම විචේ සම්බුද්ධංගං තමන්ගේ ආත්ම සංකාරයෙහි ධර්මයේ සම්බොජ්ජංගේ ඇත්තේ නම් අත්තිමේ අජ්ජත්තං ධම්මේචේ සම්බොජ්ජංගෝති පජානාති මගේ චිත්ත සංකාණයෙහි ධර්මයේචේ සම්බොජ්ජංගේ ඇතැයි නුවණින් දැනගන්න අසංතං වාජ්ජත්තං ධම්මේචේ සම්බොජ්ජංගං තම සංකාණයෙහි ධර්මයේචේ සම්බොජ්ජංගේ නොමැතිනම් නොමැති බවද දැනගන්න. යථාච අනුප්පන්නස්ස ධම්මේචේ සම්බුද්ධංගස්ස උපාදෝ හෝති. යම් හේතුකින් යම් කාරණයකින් ධර්මයේ සම්බුද්ධංගේ උපදීද ඒ කාරණයක් දැනගන්න. යථාචේ උප්පන්නස්ස ධම්මේචේ සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තන්ත පජානාති උපන්නා වූ ධම්මයේ සම්බොජ්ජංගයේ භාවනාවෙන් පිළිකුල් වෙන්නේ කෙසේදියත් ඒකත් දැනගන්න. මේකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. දෙන්නතුනි තේනියට පැවැත්වෙන භාවනා පන්තියට සහභාගී වෙන පින්මුතුන් එසේම මේ මොහොතේ ධර්ම ශ්‍රවණයට පැමිණි පින්මුතුන් වෙත අපි මේ ගැඹුරු බණ පදයක් ඉදිරිපත් කෙරේ. ගැඹුරු වනපදයක් වුණාට මේකේ අභ්‍යන්තරයට දාලා පැහැදිලි කර ගැනීමට අපි කාටත් හිතව ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අඤ්ඤා සත්තං ප්‍රසාදත්තං සතං වේහෝති මන්තන ආභෝධයේ පිණිස චිත්ත ප්‍රසාදයේ පිණිසත් සරුවක්යන් වහන්සේලාගේ ධර්ම දේශනාවේ පවතිනවා. මේ දේශනය අපි පැවැත්වීමේදී දේශනා කරන මට ආන පින්තුන්වත් යම් කිසි අල්ප මාත්‍රයක් හෝ ආභෝධයක් ලැබෙනවා. ඒක මේ පැවැත්වෙන්නේ සරුවක්යන් වහන්සේ විසින් දේශනා කළ දහම් පරියක් නියදී කියලා ධර්මයේ ප්‍රසාදයක් ඇති වෙනවා. එනිසා මේ අවස්ථාව ගැන අපි සාවධාන වන්නට ඕනේ. දෙපාර්ශ්වයෙන් වැඩි සැලසෙන මොහොතක් මේ බණ ඇසීම බණ දෙසීම. මේක හඳුන්වනවා නිවන් දොරටුවක් කියලා. දේශකයන් වහන්සේට දේශනාව නිවන් දොරටුවක් කියලා. ශ්‍රාවක පින්නතුන්ද සවන් දීම නිවන් දොරටුවක් වේවා. ඒක නිසා දැන් මේ නිවන් දොරටුවකටයි අපි සමීප වෙන්නේ. මේ මොහොතේ නිවන් නොලකින්න පුළුවන්. නමුත් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වෙන බෝධිපාක්ෂික ධර්මයන් අපේ సంతානිය තුළ මේ ධර්ම පදයක් ගානේ සරන් දීමේදී වැඩෙනවා. දැන් අපි සලක බලමු මේ බෝධිපාක්ෂික කියන කෙටි වචනේ. බෝධිය කියනවා බෝධි උච්චතේ චතුසුමග්ගේසු ඥාන. බෝධිය කියන්නේ සෝවාන් මාර්ගඥාන සකෘදාගාය මාර්ගඥානයේ අනාගාමි මාර්ගඥානයේ සහ අරහත් මාර්ගඥානයේ කියන සතරට නම. එසේම සෝවාන් ඵල ඥානෙ, සකදාගාමි ඵල ඥානෙ, අනාගාමි ඵල ඥානෙ, අරහත් ඵල ඥානෙ කියන ලෝකෝත්තර ඵල ඥාන සතරටත් බෝධි කියලා. තවත් කියනවා සරුවක් නිකාඥානයේ බෝධි කියලා. තවත් කියනවා නිර්වාණ ධාතුවටත් බෝධිය කියලා. ඒකම බෝමුලාරා ගැනීමගෙන මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ පළමු කොට ආબોධ කළේ සරුවඥන් වහන්සේටද බෝධි කියලා. මෙන්න මේ සතර මාර්ගඥානය ප්‍රතිලාභ කර ගැනීමට සතර ඵල ඥානය ප්‍රතිලාභ කර ගැනීමට සරුවඥතා ඥානය ප්‍රතිලාභ කර ගැනීමට නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට ලෝතුරා බුදු වීමට පසේ බුදු වීමට සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට පක්ෂපාත වෙන එවැගේම සහයෝගයේ වෙන අංග වශයෙන් ඉදිරිපත් වෙන ධර්මතා 37ක් තියෙනවා ඒවාට කියනවා බෝධිපාක්ෂික ධර්ම. ඒ බෝධිපාක්ෂික ධර්මයන් අතරින් බොජ්ජංග නමින් හතක් තියෙනවා. ඒ බොජ්ජංග කියන වචනේ තවත් ඊට විශේෂත්වයක් ගන්නවා. බෝධි අංග බොජ්ජංග. ඒ කියන්නේ මාර්ගඵල ප්‍රතිලාභයේදී අංග වශයෙන් පවත්වන ධර්මතා අටක් තියෙනවා. ඒවා පද වශයෙන් හතකට බෙදෙනවා. සති සම්බොජ්ජංගය, ධම්මයේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගයේ පස්සද්ධි සම්බොජ්ජංගයේ සමාධි සම්බොජ්ජංගයේ සහ උපේක්ෂා සම්බොජ්ජංගයේ කියේ. එයින් පස්සද්ධි සම්බොජ්ජංගයේ පද දෙකක් එකතු වීමක්. එතකොට ධර්මතා වශයෙන් අටක් කියනවා බොජ්ජංග වශයෙන් හතක් කියනවා. මේවාට බෝධි අංග බෝධියා බෝධිසවා අංගාති බොජ්ජංගා වසත්තේනේ සම්බොජ්ජංග. ඒ කියන්නේ බෝධිය බෝධිසව. බෝධිය කියන්නේ සතර මාර්ගඥානෙට. බෝධිස කියන්නේ සරුවඥන් වහන්සේට. අංග වශයෙන් පවත්නා ධර්මතා හතර කියනවා බොජ්ජංග ධර්මතා හත කියලා. එන්නේ මාත්‍රිකා කරන්න යෙදුනේ දෙවෙනි බොජ්ජංගය ගැනයි. මේකට කියන ධම්ම විශේෂ සම්බොජ්ජංගය කියලා. ධම්ම විශේෂ ධම්මවිචය කියන්නේ ප්‍රඥාවට නමක්. ප්‍රඥාවට තියෙනවා නම් 30ක්. ප්‍රඥාවට තියෙනවා නම් 30ක්. ඒ මක්නිසාද? ප්‍රඥාවේ තියෙන ක්‍රියාකාරීත්වය අනුව මේ නම් 30ක් ඉදිරිපත් වෙනවා. මේවා ධම්ම සංගමේ ප්‍රකරණය, විභංග ප්‍රකරණය යන ග්‍රන්ථවල බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. තත් කතමං පඤ්ඤේන්ද්‍රියං යා පඤ්ඤා පජානන විචයෝ පවිචයෝ සල්ලක්ෂණ උපලක්ෂණ පච්චුපලක්ෂණ පණ්ඩිච්ඡන් මේ පුඤ්ඤං වේ භව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතෝදෝ පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං පඤ්ඤා පාසාදං පඤ්ඤා රසනං පඤ්ඤා පඤ්ඤෝතෝ පඤ්ඤා ආලෝකෝ අමෝහෝ ධම්මවිචය සම්මාදිට්ඨි මග්ගංගම් මග්ගපරියාසන්නං ඉදං උච්චති සංඤ්ඤේන්ද්‍රියං මේ සූත්‍ර දේශනාවෙන් කියවන නම් 30 ඒ නම් 30ේදී එකක් කියවන ධම්මවිචය කියලා විචයෝ පවිචයෝ ධම්මවිචයෝ මේ ධම්මවිචය කියන්නේ ප්‍රඥාවට නම මක්නිසා දෙයකට ධර්මවිචය කියන්නේ ධර්මයේ නුවණින් සොයා බලා ආબોධ කරගන්නා අර්ථයෙන්මයි. ප්‍රඥාවෙන් තමයි ධර්මයේ සොයා බලා අවබෝධ කරගන්නේ. එනිසා මේ ධම්මයේ සම්බොජ්ජංගය ප්‍රඥාව නමින් හැඳින්වෙන අතරතේ බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයේ ස්ථාන පහකේ දෙනවා. ඒ කියන්නේ විමර්ශා irdipaadaya පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බලය ධම්මේකේ සම්බොධ්‍යංගයේ සහ සම්මාදිට්ඨිය කියන ස්ථාන පහක මේ ප්‍රඥාව බෝධිපාක්ෂික හැටියට ක්‍රියාත්මක වෙනවා. මේ මේ පඤ්ඤා ඉන්ද්‍රිය එවත් මේ ධම්මේකේ සම්බොධ්‍යංගය අපේ සංකාණ තුල වැඩි දියුණු කිරීමයි මේ භාවනාවෙන් කෙරෙන්නේ. භාවනා කියන මේ වචنين කියවෙනවා තේරුම් දෙකක්. ඒ කියන්නේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා කියලා. චිත්ත භාවනා කියන්නේ පින්නතුනේ සමත භාවනාවටයි. ප්‍රඥා භාවනා කියන්නේ විපස්සනා භාවනාවටයි. මේ දෙකම අපේ సంతානයේ වැඩෙන්නට ඕනේ. චිත්ත භාවනාව පදනම් වෙනවා ප්‍රඥා භාවනා වඩන්න. ප්‍රඥාවේ තියෙනවා තේරුම් ගත යුතු ඒ අර්ථ හතරක්. ලක්ෂණය, රසය, පච්චුපට්ඨානෙ, පදස්ථානෙ කියලා. ලක්ෂණය කියන්නේ ස්වභාවය. රසය කියන්නේ ක්‍රියාකාරීත්වය. පච්චුපට්ඨාන කියන්නේ වැටෙන ආකාරය. අදස්ථාන කියන ආසන්නම හේතුව. මේ ප්‍රඥාවේ ස්වභාව ලක්ෂණය නම් ආරම්මන ස්වභාව ප්‍රතිවේද ලක්ෂණ. ඒ කියන්නේ තමන් යමක් ගැන හිතනවා නම් ඒක නිවැරදිව තේරුම් ගැනීම තමයි ප්‍රඥාවේ ලක්ෂණය. ප්‍රතිවේදී කියන්නේ පැහැදිලිව වටහා ගන්නවා. මේ රසේවත් ක්‍රියාකාරීත්වය කියන්නේ විෂයෝ භාසන රස. ඒ කියන්නේ තමන් යමක් ගැන හිතන්නේ ඒක ආලෝකමත් කරලා තේරුම් ගන්නවා. ඒක ආලෝකමත් කරලා තේරුම් ගැනීම තමයි ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය. අසම්මෝහ පච්චපට්ඨානා මේ ප්‍රඥාව අපේ හිතට වැටෙන්නේ මුලා නොවන බවයි. යම් දෙයක් ගැන මුලාවක් නැහැ. ඍජුවම තේරුම් ගත්තා. ඒකයි අපට ප්‍රඥාව ගැන වැටෙන්නේ. සමාධිමස්ස පදකාන. මේකට ආසන්න කාරණේ සමත භාවනාවෙන් ලැබෙන සමාධියයි. මෙන්න මේම ප්‍රඥාවේ අවස්ථා අතර අපි තේරුම් කරගන්නට ඕනේ. ප්‍රඥාවේ ස්වභාවය කියන්නේ යමක්ද අරමුණු කරන්නේ ඒක නිවැරදිව තේරුම් ගැනීමයි. ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය කියන්නේ යමක්ද අරමුණු කරන්නේ ඒක ආලෝකමත් කර කර දැකීමයි. ප්‍රඥාවේ වැටෙන අරමුණු වෙන ආකාරයෙන් නොමුලාවන බවයි. ඒ වගේම ප්‍රඥාට ආසන්නම හේතුව චිත්ත සමාධියයි. ඒක නිසා මේ චිත්ත සමාධිය ප්‍රඥාවට අත්‍යවශ්‍යයි. පදනම් වෙන්නේ සමාධියයි. සීලය සමාධියට සමාධියේ ප්‍රඥාවට අනුපිළිවෙලින් ප්‍රත්‍ය වේනවා. දැන් අපි මේ භාවනා මාර්ගයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ චිත්ත සමාධියයි ප්‍රඥාවයි කියන ගුණාංග දෙක අපේ සිතේ වැඩි දියුණු කිරීමයි. මේකට වයස නියමයක් නැහැ. බුද්ධ කාලයේ සඳහන් වෙනවා හත් අවුරුදු වයසේ පටන් පුළුවන් මේ දෙක වඩන්න. බුද්ධ කාලයේ තිය හත් අවුරුදු සාමණේර සාමණේරීවරු ධ්‍යාන අධිඥාලාභී රහතන් වහන්සේලා පවා හිටියා. සමාත ගිහි ජීවිතයේ ගත කරන හත්කැරදි කුමරු කුමරියන් පවා සෝවාන් වෙලා තියෙනවා. ඒ තරමට මේ සසරගේ පුරුදු කරපු අය අඩු වයසේදී කියන්නේ වයස 7න් පසුව මේ ධර්මය ආબોධ කරගන්න සමර්ථ වෙනවා. ඉතින් සමර්ථ වෙන්නේ ඒක ජීවිතයේදී පුහුණු වෙලා නෙමෙයි. කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන්, කල්ප ලක්ෂ ගණන් සමාගයේ චිත්ත සංකාණෙහි මේ වාගේ සිල් පිළිපෙලා සමත භාවනා වඩලා විපස්සනා භාවනා වඩලා එයින් දිනු කරගෙන ආපු අය තමයි ඔය වාගේ ශනිකල ආબોධ කරගන්න සමර්ථ වෙන්නේ. දැන් මේ සිල් පිළිස විශේෂයෙන් මේ අධ්‍යාපනයේ ලැබෙන සිසු සිසුවියන් පිළිස විශේෂයෙන් මේ භාවනා දිලයි ඉන්නවා. මේ භාවනාවෙන් මේ පින්නතුන්ද මේ ජීවිතයේ සමාත නිවන් නොලැබුණා මතු භවයන්හිදී ඊටාම උසස් ඥානවන්තයන් වෙලා ප්‍රඥාවන්තයන් වෙලා සුවසේ ධර්මය අවබෝධ කරගන්නට හේතු වාසනාවක් මේ නිදහංගත වෙනවා. එනිසා අපේ මේ පිළිවෙත කවදාකවත් නිෂ්ඵල වන්නේ නැහැ. මේක සාර්ථක ප්‍රතිපත්තියක්. දැන් අපි සලකා බලමු මේ දේශනේ සඳහන් වුණ තමන්ගේ හිතේ ධම්මයේ තියෙනවාද? තියෙනවා නම් ඒක තේරුම් ගන්න. මොකද ධම්මයේ කියන්නේ තමන් යම්කිසි භාවනාවක් කරනවානේ. ඒ භාවනාව කිරීමේදී තමන්ට නිවැරදි වැටහීමක් එනවා නම් අන්න ධම්මයේ සම්බුද්ධයන්. සමාජ තමන් කරන භාවනාව සමන්ද වැටහෙන්නේ නැහැ. එනම් ධම්මයේ සම්බුද්ධයන්ගේ තැන නැති බව දන්නවා. එමනම් මේ ධම්මිතේ සම්බොජ්ජංගේ කොහොමද උපදින්නේ කියන එක අපි තෝරා ගන්නට ඕනේ. අත්තිදීකේ කුසල කුසල ධම්මා සාමජ්ජ අනවජ්ජ ධම්මා කන්නසුක්ක සප්පටිභාගා ධම්මා තත් යෝනිසෝ මනසකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා ධම්මේචේ සම්බොජ්ජංගස් උපාදාය උප්පන්නස්සවා ධම්මෝචේ සම්බොජ්ජංගස් භාවනාය පාරිපූර්ණ සංවත්තේ මෙන්න මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා කුසල අකුසල කියලා ධර්ම කොටස තියෙනවා. සාවාග්ය අනවද්ද කියලා ධර්ම කොටස තියෙනවා. කළු පාට සුදු පාට ධර්ම කොටස තියෙනවා. ඕනෝන ප්‍රතිපස්වන ධර්ම කොටස තියෙනවා. මේවා පිළිබඳව යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ නුවණට හුරුව කල්පනා කිරීම බහුලව කිරීමෙන් නූපන්න ධම්මයේ උපදිනවා උපන්න ධම්මයේ වැඩෙනවා. ඒකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. නමුත් ඒක සාධුරක පැහැදිලි කරගන්න ඕනේ. කුසල කුසල ධර්ම, සාමාජ්‍යඥවද්ද ධර්ම, කලසුදු ධර්ම, එකිනෙකට ප්‍රතිපාක්ෂ ධර්ම කියන මේවා මොනවද? මේවා තේරුම් කරගත්තාම අන්‍යතේ ධම්මයේ සම්බොජ්ජන් වැඩෙනවා. ඒ සඳහා අපේ අර්ථ කතාවල දක්වනවා කරුණු හතක්. මේ කාරණා හත ගැනයි දැන් අපේ ඉදිරියේ විවරණය. අපිට සත්‍ය ධම්මා ධම්මයේ සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තන්ති. කර්ම අතක් ඉදිරිපත් වෙනවා හේතු වෙනවා මේ ධම්මයේ කියන ප්‍රඥාව දිනු කරගන්න. පඤ්ඤා නරාණං රතනං මේ පදයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ ප්‍රඥාව කියන එක මිනිසයන් රත්නයක්. ඊට වඩා රත්නයක් වෙන්නේ නැහැ. එනිසා මේ රත්නයක් කියන්නේ ප්‍රඥාව උපදවා ගන්නට කාරණා හතක් අපට උපකාර වෙනවා. පරිපුච්ඡකතා, වස්තු විසදේ කිරියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා, පඤ්ඤවන්ත පුද්ගල සේවනතා, ගම්භීර ඥානචර්යා පච්චේකනතා, තදදි මුත්තතා කියලා කාරණා හතක් තියෙනවා. පරිපූර්ණකතා කියන්නේ බණ ඇසීම. බණ ඇසීම, දහම් පද ගැන සාකච්ඡා කිරීම, අර්ථ කථනය ගැන තේරුම් කර ගැනීම. ඒ කියන්නේ බුදුබණ බුදුරජාණන් වහන්සේ දෙසූ බුදුබණ අහනවා. ඒ අහන බුදුබණෙන්හි තේරුම අහගන්නවා. එපමණක් නෙමෙයි. ඒක නැවත නැවත චින්තනය කරන සිතනවා. එකක් එකක් ගාන සිතනවා. මේකට කියනවා පරිපුච්ඡකතා කියලා. ඒක හඳුන්වනවා සද්ධා ජාතෝ උපසංකමති. හිතේ ශ්‍රද්ධාවක් නිසා සිල්වතුන් වෙත ධර්ම කතිකයන් වෙත එනවා. උපසංකමන්තෝ පෛරුපාසති. එසේ පැමිණෙන නැවත නැවත පැමිණෙමි යමක් දැනගන්න බලාපොරොත්තු වෙනවා. පෛරුපාසන්තෝ සෝතං හෝදාති. එසේ නැවත නැවත එමින් යම් කිසි දෙයක් වටහා ගන්න අහගන්න දෙසවන් නමාගෙන අහුම්කම් දෙනවා. පොයිත සෝතෝ ධම්මං සුනාති. දෙසවන් නමාගෙන බුදුබණ අහනවා. සුත්වාන ධම්මං ධාරේති. එසේ ඇසූ ධම්ම ප්‍රදීතේ දරා ගන්නවා. දතානං ධම්මානං පඤ්ඤාය අස්තං උපපරික්ඛති. එසේ හිතිය දරාගත් ධර්මයන්ගේ දානපදයන්ගේ අර්ථය නුවණින් කල්පනා කරනවා. අසුවාක ප්‍රමණක් නෙමෙයි නැත නැත නුවණින් කල්පනා කරනවා. ධම්ම නි පඤ්ඤා යත්තං උපපරික්කේතෝ ධම්මා නිඥානං කමන්ති. එසේ නුවණින් මේ අර්ථ මෙනෙහි කරනකොට ඒක වැටෙන්න පටන් ගන්නවා. තමන්ගේ නුවණේ පමණට වැටෙන්න පටන් ගන්නවා. ධම්ම නිජ්ජානක්ඛන්තය සති සංදෝජායති. එසේ ධර්මයේ වැටෙන්න වැටෙන්න මේ ධර්මයේ ආબોධ කර ගන්නට ධර්මයේ හැසිරෙන්නට බලවත් කුසල ඡන්දයක් ඇති වෙනවා ධර්ම ඡන්දයක් ඇති වෙනවා ඡන්ද ජාතෝ උස්සහති එනිසාගෙන උත්සාහයක් ඇති වෙනවා උත්සහිතා තුල යති එසේ උත්සාහ අරගෙන තමන් මනලා බලනවා තමන්න කොච්චර දුරට මේ ධර්මයේ හැසිරෙන්න පුළුවන්ද තේරුම් ගන්න පුළුවන්ද කියලා. තුලීත්වා පදහති. ඊට පස්සේ බලවත් උත්සාහයෙන් එහිලා යෙදෙනවා. බණ අහන්න, බණ කියන්න, ධර්ම සාකච්ඡා කරන්න, ධර්මයේ ලියන්න, එවාගෙම ධර්මයේ තේරුම් කරගන්න, තේරුම් කර දෙන්න, එවාගෙම සීලාදි ගුණ පුරන්න, සමත වඩන්න, විපස්සනා වඩන්න හිත නැමෙනවා. නැමනා පමණක් නෙමෙයි මේ බලවත් උත්සාහය යෙදෙනවා. පයිසත්තු කායේන කිය පරම සත්‍ය සත්‍ය කරෝති. අන්න ඒ අවස්ථාව තමයි මගඵල නිවන ආબોධ වන තැන. පඤ්ඤාසනං අතිවිජ්ජ පසති. තමන් නිවන ආબોධ කරගත්තාම ඒ බව ප්‍රත්‍යවේක්ෂා නුවණින් දැක ගන්නවා. දැන් බලන්න සැබෑයෙන් සිල්ලුතුන් වෙත ධර්ම දේශකයන් වහන්සේලා වෙත පැමිණීමෙන් මොනතරම් අර්ථයක් අනුපිළිවෙලින් ලැබෙනවද? එනිසා මෙතන මේ ඇසූ දහම් පද හිතේ දරාගෙන දරාගෙන ඒක නැවත නැවත හිතින් මෙනෙහි කරන්නට ඕන. යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නට ඕන. අර්ථ කතාව කියන මෙන්න මේ නිගමනයේ මතක තියාගන්න යම් කිසි දෙයක් මතක තියාගන්නේ ඥාන පූර්වාංගම සතියේ යම් කිසි දෙයක් මතක තියාගන්නේ ඥාන පූර්වාංගම සිහියෙන් සතියේ. යම් කිසි දෙයක තේරුම් කරගන්නේ සති පූර්වාංගම ඥානය. ඒ කියන්නේ තමන් හිතේ මතක තබාගත් දේ නිසා තමයි අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේක මතක තබා ගන්න ඕනේ වැදගත් නිගමනයක්. යමක් හිතේ දරා ගන්න පුළුවන් වෙන්නේ ඥාන පූර්වාංගම සතියේ. ඒ කියන්නේ යමක් වැටුණා නම් ඒක තමයි ඒ දරාගන්නේ. ඊළඟට ඒ දරාගත් දේ අර්ථය තේරුම් ගන්නේ සතුපූර්වාංගම ඥානය. මේ දෙක බොහොම වැදගත් තැනක්. දැන් හිතුවට අපි අසූ දහම් පද නැවත නැවත සිටින් යෝනිසෝ මනසිකාරයෙන් සිහි කරනවා නම් අන්න එතින්දී නුවණ පහළ වෙනවා. ධම්මයේ සම්බොජ්ජංගේ වැඩෙන්න අවශ්‍ය වෙන පරිපූර්ණකතා කියන්නේ මේකයි. බුදුබණ පාඩම් කර ගැනීම, බුදුබණ ඇසීම, ඒ බුද්ධ ධර්මයේ තියෙන අර්ථය තේරුම් කර ගැනීම, අර්ථ අසා ගැනීම, ඒවා දරා ගැනීම. මේක අපි කියන සුතමේ ඥානය කියලා. සුතමේ ඥානය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ සාවධානව සම්දී දරාගෙන ඒක තේරුම් කරගන්න. මේකට කියන පරිපූර්ණකතා කියන පදේ විවරණයක්. එයින්ද තමාගේ సంతානයේ නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා. ඊළඟට තියෙනවා වත්තු විෂද කිරියතා කියලා පදයක්. වත්තු විෂද කිරියතා කියන්නේ හොඳ නිදසුනක්. අපි යම්කිසි පහනක් දැල්වෙනවා. මේ පහන ගල්වන පහන් කැටිල්ලේ දැලි දූලි වැඳලා තියෙනවා. පහන් දාන තෙලක් මුළු ගැහිච්ච තෙලක්. දල්වන පහන් වැටියත් අස්කඩමල්ලකින් උසාගත්ත පහන් වැටියක්. එහෙමනම් මේ පහන දැල්වාම ආලෝකයක් නැහැ. නිකම් පුපුර පුපුරා තිබෙලා නිමිලා යනවා. ඒ මොකද? පහන් පැටින්ලා පිරිසුදුයි, පහන් තෙලා පිරිසුදුයි, පහන් වැටියා පිරිසුදුයි. ඒ වගේ තමන්ගේ ශරීරය තමන් පරිහරණය කරන දේවල් තමන්ගේ අවත පැවතුම් පරිසරය මේවා අපිරිසුදු නම් එතෙන්දී ප්‍රඥාව පහළවන්නේ නැහැ. ප්‍රඥාලෝකේ පහළ වෙන්නේ නැහැ. අර අපිරිසුදු පහන් වැටියේ පහන් කෙලේ පහන් කැටියේ පහන දැල්ලුවාට එළියක් හරියට ලැබෙන්නේ වගේ නුවණ වැඩෙන්නේ නැහැ. ඒක නිසා වත්ත විසද පෙරිතා කියන්නේ පළමුවෙන් තමන්ගේ ශරීරය පිරිසුදු කරගන්න. අභ්‍යන්තරය පිරිසුදු කරගන්න. බුද්ධ වචනේ කියනවා උද්ද විරේචන, අදෝ විරේචන, නත්තු සම්ම කියලා ක්‍රම තුනක්. බඩ විරේක කරනවා, ලාය විරේක කරනවා, නැස්ස කරනවා. ඒ වෙලාවේ ශරීරයේ තුන් දොස් ඉවත් කරනවා. අපේ ශරීරයේ බැඳලා තියෙනවා තුන් දොස්. ඒ ආයුර්වේද ක්‍රමයේදී කියනවානේ වාත පිටසෙන කියලා. මේවා අපේ ශරීරයේ තැන්තන් වල රැඳිලා තියෙනවා. ඒ රැඳිලා තියෙන අනවශ්‍ය දේවල් අපි අස් කරලා දානවා. ඒතර ශරීරය බොහොම සැහැල්ලුයි. ඒකට කියන නිරෝගී. අන්නේ සය නිරෝගී පයක් කියනකොට නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. අනිත් එක තමයි පරිහරණය කරන දේවල්. පරිහරණය කරන දේවල්. දැන් ගිහි පින්නේ තුන් අඳින පාන් දේවල් පිරිසුදු තියෙන්නට ඕනේ. ඒවා පිරිසුදු තියෙනවා නම් තමයි එයින් ප්‍රඥාව උපදින්නේ වැඩෙන්නේ. එවැගේම තමන් ඉන්න අවත පරිසරය, තමන් ඉන්න නිවස, තමන් ඉන්න ගෙමිදොල අවත පරිසරයේ පිරිසුදුව තබා ගන්න. පිරිසුදුව තබා ගන්නකොට දුටු දුටු අරමුණේ හිත ප්‍රසන්න බවට පත් කරන බැවින් ප්‍රඥාව නූපන් ප්‍රඥාවක දෙන උපන් ප්‍රඥා වැඩේ. පැවිදි භික්ෂුන් වහන්සේ නමක් නම් අර වගේම පළමුවට කය සුද්ධ කර ගන්න ඕනේ. දත් මැඬලා මූණ සෝදාගෙන ඉස්සෙස් තියනවා නම් ඔබ බාලා ඉසලවුල් බාලා එවැගේම තමන්ගේ ශරීරය පරිසුදු පිරිසිදු කරගන්න. සාලු කරගන්න. තමන්ගේ සිවුරු කිලපණන් ඒවා සෝද ගන්නවා, පස්කුවා ගන්නවා, ඉරිලනම් මා ගන්නවා, පාතර මල බැඳිලා නම් ඒවා නිසිහැ පිට හදා ගන්නවා. තමන් ඉන්නේ ඇඳ ඇතිල්ල කොට්ට මේට පිරිසිදුව තබා ගන්නවා. බකුරු දැල් කල්ලා කුටියේ සුද්ධ පවිත්‍ර කර ගන්නවා. එවාගේ වාස පෞරුෂරයේ කලිකසල නැතුව පිරිසිදුවෙන් තබා ගන්නවා. මෙන්න වස්තු විසුද්ධ කිරියට. මේ වස්තු විසුද්ධ කිරියට ආවා අපි ජීවිතය හැම දිනකටම අවශ්‍යයි. දැන් බොහෝ දෙනෙක් දේවල් සරසනවා කියන්නේ අලංකාරිකයක නෙමෙයි. අලංකාරයේ වෙනයි පවිත්‍රතාවයේ වෙනයි. අලංකාරයේ උනත් පවත්වන්නට ඕනේ මේ මගේ බෝධිපාක් ධර්මයන් වැඩෙන්නයි අවත පරිසරයේ මම පිරිසිදුව සබා ගන්න කියලා හිතුවනම් එතන ලෝභ සාගතියකින් නෙමෙයි අලංකාරයේ කෙරෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත හිතකින්. එනිසා ගේ අවතේ උනත් මල් වගා කර ගැනීම, බෙහෙත් ඖෂධ වර්ග වගා කර ගැනීම, නිදුල පිරිසුදු තබා ගැනීම, කැලි කසල ඉවත් කරලා සුද්ධ පවිත්‍රය තබා ගැනීම අලංකාරයේම නෙමෙයි දුටුවන්ට ඒක අලංකාරයක් වුණාට තමන් බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්ම సంతානයේ ප්‍රඥා අභිවෘද්ධියයි නුවණ වැඩිමයි. මේක ඉතා වැදගත් දෙයක්. දැන් විහාරස්ථානේ වුණත් විහාරස්ථානේ හොඳට සුදුහුණු පිළියම් කරලා එවැගේම අලත මල් ඖෂධ වර්ග ආදී වවලා එවැගේම මලු පෙත් මං හොඳට ඇමදලා එයා පිරිසුදුව තියෙනකොට දුකංගීට මන පහදිනවා. එපමණක් නෙමෙයි තමන්ගේ තින් ප්‍රඥාව දිනු වෙන හේතුවක් වෙනවා. මෙන්න මේක නිසා අවක පරිසරයේ පරිශුද්ධ භාවයට පමුණවා ගැනීම එවැගේම ඇඳුම් පැළඳුම් හා සිවුරු පිළිකර ආදී පිරිසුදුව තබා ගැනීම ශරීරයේ පිරිසුදුව තබා ගැනීමත් වත්තු විසද කෙරේට එසේ පැවතීමෙන් නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා තුන්වෙනි කාණේ ලිපෙන ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතාවයි ඒක වැදගත් වෙනවා හැම එකක්ම වැදගත් තමයි මේක සියුම් කාරණයක් මොකද කියන්න තියෙනවා අපේ సంతානයේ තියෙනවා බෝධිපාක්ෂික ධර්ම වශයෙන් වැඩ කරන ඉන්ද්‍රිය ධර්ම පහ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම පහ පස් ආකාරයක ක්‍රියාකාරීත්වයක් දරනවා. ශ්‍රද්ධාවෙන් කෙරෙන්නේ හිත පැහැදවීම. වීර්යයෙන් කරන්නේ හිතට රූපුල් දීම. සතියෙන් කරන්නේ කුසල් අරමුණු සිහි ගැන්වීම. සමාධියෙන් කරන්නේ විසරජා නොදී හිත එක්තන් කිරීම. ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන්නේ තමාට නියමිත අරමුණ බබළුවා ලීන ආලෝකමත් කිරීම. ඒ ඒ කටයුත්තේ ප්‍රධානත්වයේ නිසයි මේවට ඉන්ද්‍රිය කියන්නේ. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන ඉසුරුමත් බව. එතකොට හිත පැහැදීමේ ප්‍රධානත්වයේ සද්ධාව නිසා සද්ධා ඉන්ද්‍රිය. හිත දිරිගන්වන රුකුල් දෙන ධර්මයන්ගෙන් ප්‍රධානත්වයේ නිසා වීරියට වීරි ඉන්ද්‍රිය කියනවා. ඊතර කුසල් අරමුණු නැවත නැවත මතක් කර දෙන බැවින් එහිලා ප්‍රධානත්වයේ දක්න බැවින් සතියට කියන සති ඉන්ද්‍රිය කියලා. හිත විසිරයන්නේ නොදී එක්තැන් කිරීමේ ප්‍රධානත්වයේ ධර්ම බැවින් ඒකාග්‍රතාවට කියනවා සමාධි ඉන්ද්‍රිය කියලා. අරමුණු කරන දේ නිවැරදිව තේරුම් කර ගැනීමට ආලෝකයේ දල්වන බැවින් ඒ ප්‍රධානත්වයේ ධර්ම බැවින් ප්‍රඥාට කියන පඤ්ඤා ඉන්ද්‍රිය. මේ පස් දෙනා සමෝතියෙන් දෝනවා. මේ ප්‍රත්‍යනාවෙන් එක්කෙනෙක් දෙන්නෙක් අඩු වැඩිනොත් ක්‍රියාවාරීතු කෙරෙන්නේ නැහැ. නිදසුනක් වශයෙන් කියන ශ්‍රද්ධා ප්‍රඥා දෙක, විරිය සමාධි දෙක සමසමව තියෙන්න ඕනේ. දැන් අද කාලේ කියනවනේ මේ රත වාහන, කාර් එකක්, වෑන් එකක් ගැන බැලුවොත් රෝධ හතරක් තියෙනවා. මේ රෝධ හතරේ උලංගය සමසමව තියෙන්න ඕනේ. එහෙමනම් තමයි ගමන ඇද නැතුව යන්න පුළුවන්. ඍජුව යන්න පුළුවන් නැත්නම් යහා මෙහා කනිනවා. ඒ වගේ තමයි මේ ශ්‍රද්ධා ප්‍රඥා දෙකයි, විරිය සමාධි දෙකයි සමව තියෙන්නට ඕනේ. සතිය කියන එක සියල්ලන් තේරුම් තියෙන්නට ඕනේ. සතිය තමයි ප්‍රධාන වශයෙන් මේවා දැනගන්නේ. ඒක නිසා සතිය කියන සති ඉන්ද්‍රිය අනිත් සියල්ලට වඩා හොඳින් තියෙන්නට ඕනේ. ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් කෛරාටික වෙනවා. සමහරු කියනවානේ අපට සිල් ගන්න ඕනේ නැහැ, බණ අහන්න අවශ්‍ය නැහැ, අපි වරදක් කරන්නේ නැහැ කියලා. අන්න ප්‍රඥා වැඩි සද්ධාව නැහැ. ඒ ඇත්තන් කියනවා දේසජ්‍ය සමුක්කේතෝ රෝගෝ විඅසේකිච්චෝ. දෙහෙතකින් රෝගයක් හටගත්ත නම් ලේසෙන ඇසුව කරන්නේ. ඒ වගේ තමයි මේ සද්ධාව අඩුකම නිසා ප්‍රඥා වැඩිකම නිසා කායරාටික වීම ලේසි නෑ නැවත හදාගන්න. සමහරට ප්‍රඥාව අඩුයි සද්ධා වැඩි. එමනම් සිදුවෙන්නේ නුසුදුසු තැන් වල පහදිනවා. ඒකත් Tamanට අවදක් වෙනවා. නිසුදු තැන්වල සාදිනවා. ඒ කියන්නේ කහ සූරජ් දැක්කත් වදිනවා. එහෙම නැත්නම් උල්හාරු දැක්කත් වදිනවා. මොන මොන හරි පූජනීය වස්තුවක් කියලා හිතුනනම් ඕකටත් වදිනවා. මට මතකයි අපේ පැරණි ලොකු ස්වාමීන් වහන්සේ නමක් කිව්වා කඩු ගන්නාව කන්නේ ගමන් කරන වාහනයක් ඒ කියන්නේ බස් රථයක් කියලා වනේ රේදුර බොහෝ භික්ෂූන්ට ආදරේ ස්වාමීන් වහන්සේලා දුටු තැන වාහනේ මිදගෙන වදින. කොහොම යන අතර ඈතින් දැක්කා ඒ වගේ කහ පාට. දුටු කමම ගන්දා. ගන්දාන් පස්සේ තියෙන බස් එකේ කිට්ටුවට එනකොට දැක්කාම දෙමළ ආච්චි කෙනෙක් කාරෙක් දක්වනවා නෑ. ඉතින් ශ්‍රද්ධාව වැඩි නෝනාදී. ළඟට ලං වෙලා බලන්න ඕන මේ කවුද මේ කියලා. ඒ වාගේ ශ්‍රද්ධාවයි නුවණයි දෙක සමෝතියෙන් දෝන. ඔය දෙක සමෝත ගුණනන් තමයි ඔය කටයුතු හොඳින් කෙරෙන්නේ. ඊළඟට විරියයි සමාධියයි. විරිය වැඩි වුණොත් එහෙම ඒක විසිරි විසිරි යනවා. ඒක නෙවෙයි උද්දච්ච පාක්ෂික වෙනවා කියලා. හිත විසිරි යනවා. උද්දච්ච කියන්නේ මානෙ නෙමෙයි විසිරෙන බව. ඊළඟට සමාධිය අඩු වුණොත් විරිය වැඩි වුණොත් ඒක විසිරි යනවා. ඒ වගේම සමාධිය වැඩි වෙලා වීර්යය දුනොත් එම නිින්දට වැටෙනවා. ඔය දෙක සමෝපෙගුණොත් තමයි භාවනාවක් වැඩෙන්නේ. ඉතින් මේ හතරේ සමසමව තියාගන්න සමර්ථ වෙන්නේ සිහිය හොඳින් ප්‍රයෝජන. සිහිය හොඳින් පවතිනවා නම් වීර්යය අඩු වැඩි නැතුව, ශ්‍රද්ධාව අඩු වැඩි නැතුව හොඳින් පවත්වන්න පුළුවන්. මේ සඳහා තමයි දැන් මේ දේශාරියාවක් අනුගමනය කරන්නේ. දැන් මේ දවස් 4ක දවස් 5ක වැඩසටහනේදී දිනචරියාවක් තියෙනවා. වෙලාවට අවදි වෙන්නේ, වෙලාවට නිදා ගන්න. වෙලාවට පුදුම් වදිනවා, වෙලාවට සක්මන් කරනවා, වෙලාවට පරියන්කෙන් වාඩි වෙනවා, වෙලාවට ධර්මානුශාසනාවක් කරනවා. ඒ ඒ කටයුතු වෙන වෙන වශයෙන් නැවත නැවත යොමු කරන්නේමක් නිසාද? එකින් එකට ඉන්ද්‍රිය ධර්මයන් සම කර ගැනීම පිණිසයි. එකම ක්‍රියාවක් කරමින් ඉන්නවනේ ඉන්ද්‍රිය සමභාවයට එන්නේ නැහැ. ඒ නිසා ඒ හැම ක්‍රියාවකින්ම ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයට පමුණවා ගැනීම පිණිසයි මේ දිනචරියාවක් කාලසටහනක් වැඩසටහනක් අනුව මේ පිළිවෙත් පුරන්නේ. ඒක තුන්වෙනි කාණේසේ ඉන්ද්‍රිය ධර්මයන් සමසමව තියෙනවා නම් ප්‍රඥාව නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව යටි දිනු වෙනවා. හතරවෙනි කාරණේ දුක්ඛඤ්ඤ කුද්දල පරිවර්ජනතා ඒ කියන්නේ තමන් ආශ්‍රයෙන් නොගත යුතු කුජලයක්. යම් කිසි කුජලියෙක් ඉන්නවා මෙලොව පරලොව ගැන බිඳක් දන්නේ නැහැ. කර්ම විපාක ගැන බිඳක් දන්නේ නැහැ. කුසල අකුසල ගැන බිඳක් දන්නේ නැහැ. හේතුඵල ගැන කිසිවක් දන්නේ නැහැ. බුද්ධ ධර්මය ගැන කිසිවක් දන්නේ නැහැ. සමත භාවනා ගැන දන්නේ නැහැ. විපස්සනා භාවනා ගැන දන්නේ නැහැ. නාම රූප දන්නේ නැහැ. ස්කන්ධ දන්නේ නැහැ. ආයතන දන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් දන්නේ නැහැ. බල ධර්මයන් දන්නේ නැහැ, බොජ්ජංග ධර්මයන් දන්නේ නැහැ. ඒ වගේම ධාතු දන්නේ නැහැ, පටිච්චසමුපාදය දන්නේ නැහැ, ආර්ය සත්‍ය දන්නේ නැහැ. මේ ගැන හිතන්නේ නැහැ, පොත්පත් කියවන්නේ නැහැ, සාකච්ඡා කරන්නේ නැහැ. කතාවට වැටුණොත් කතා කරන්නේ අනන් අනන් දේවල්. එවැනි කෙනෙකුගේ ආශ්‍රයයට ගියොත් එහෙම කියන ප්‍රඥාවක් නැති වෙනවා. ඒ නිසා එවැනි පුද්ගලයෙක් ඉන්නවා නම් තරහ නැතුව එයින් ඈත් වෙන්න ඕනේ. ඈත් වෙනවා කියන්නේ ਉਹ අනුගමනය නොකර ඉන්න ඕනේ. සමාජයකට ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් එයත් වගේ ක්‍රියාපටිපාටි අනුගමනය නොකරින් ගේම අත්‍යවශ්‍යයි තමන්ගේ නුවණ වඩන්න. නූපන් නුවණ වඩන්න උපන්න නුවණ වැඩෙන්න. ඊළඟට පඤ්ඤාන්ත පුද්ගල ඡේදනතා. ඔය අතරේ ඉන්න බොහෝම නැනවත් අය. බුද්ධ ධර්මයේ ගැන බොහෝම දැනුගත් අය ඉන්නවා. ඒ වගේම කර්ම කර්මඵල ගැන හොඳින් දන්නවා. හේතුඵල ගැන දන්නවා. මෙලොව පරලොව ගැන දන්නවා. කුසල අකුසල ගැන දන්නවා. නාම රූප ගැන දන්නවා. ස්කන්ධාතන ධාතු මේවා ගැන දන්නවා. පටිච්චසමුපාදය දන්නවා. ආර්ය සත්‍ය ගැන දන්නවා. ඒ අත්තා කියවන්නේ ඒ ධර්ම. සාකච්ඡා කරන්නේ ධර්මයේ ගැන. හිතන්නේ ධර්මයේ ගැන. ආවර්ධන්නේ ධර්මයේ. හැම වෙලාවෙම ධර්මානුකූලව නුවණ වඩන කෙනෙක්. එක්ක නුවණ වැඩි කෙනෙක් නැත්නම් නුවණ වඩමින් ඉන්න කෙනෙක්. Tamanට වඩා නැනවා. අන්න ඒ වාගේ නැනවත් දීපෑදි කවුරු නමක් ඉන්නවනම් අනුගමනය කළ යුතුයි. එසේ අනුගමනය කිරීමේදී නොඇසූ දේවල් අහන්න ලැබෙනවා. ඇසූ දේවල් වඩා වඩා පිරිසුදු කරගන්න ලැබෙනවා. සක සාංකා දුරු වෙනවා. හිත පිරිසුදු වෙනවා නුවණ වැඩෙනවා. ඒක පස්වෙනි කාරණය. ඊළඟ ගම්භීර ඥාන චර්යා පච්චවේකනතා ගම්භීර ඥානචර්යා ප්‍රත්‍යචේකනතා කියන එක වැදගත් තැනක් වෙන්නේ මෙහිමයි. අපේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත කියනවානේ. සේනක පඬිත ජාතක දේශනය, විදුරු පඬිත ජාතක දේශනය, මහා උම්මාංග ජාතක දේශනය, ආදාසමුඛ පඬිත දේශනය, අයෝගර පඬිත ජාතක දේශනය, මේ ආදී වශයෙන් ප්‍රඥාව දිනු කළ බෝධිසත්ව චරිත කියනවා. මේවා කියවන්නට ඕනේ. දව සාකච්ඡා කරන්නට ඕනේ. ඒ ඒ ජීවිතවලදී බෝසතාණන් වහන්සේ නුවණින් ක්‍රියා කළ යටි මෙනෙහි කරන්නට ඕනේ. ඒක එක. අනිත් එක ලෞතර බුදුබාටපත් වෙලා දේශනා කළ ධර්ම තියෙනවානේ. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය කියන පිටකත්‍රය ගැන. ඒ වගේම මුලින් සඳහන් කළාසේ ගාම්භීර ධර්ම නාම රූප ධර්ම ගැන පංච උපාදානස්කන්ධ ධර්ම ගැන දොළොස් ආයතන ගැන අටලොස් ධාතු ගැන දෙවිස ඉන්ද්‍රිය ධර්ම ගැන එවැගේම පටිච්චසමුපාදය ගැන සෝවිස ප්‍රත්‍ය ගැන මේවා ගැන යම්කිසි පොත්පත් කියවමින් ධර්ම සාකච්ඡා කරමින් ඒ ගැන හිතමින් හිත පුරුදු කරනවා නම් අන්න එතකොට නූපන්න ධම්මයේ උපදිනවා උපන්න ධර්මයේ වැඩි. නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. මේක බොහොම වැදගත් වෙනවා. සමහර විට Tamande එදිනෙදා අධ්‍යක් ගන්න පුළුවන් කාරණය තමයි මේ සරුවක්යන් වහන්සේගේ ප්‍රඥාව මෙනෙහි කිරීම. ප්‍රඥාවෙන් දේශනා කළ ධර්මයේ මෙනෙහි කිරීම. දැන් අද බුද්ධ වන්දනාවේදී කියනවා මට ඇහුණා සුද්ධස බුද්ධ ඥාන. මේ සරුවස්යන් වහන්සේගේ ගම්භීර ඥානය. මේවා අප නිතර නිතර කියවනවා නම් කියනකොට Tamante නැති නෝනක් පහළ වෙනවා. ඇති නෝන වැඩි දියුණු වෙනවා. ඒක නිසා බුදුරජාන් වහන්සේගේ ප්‍රඥා සම්භාරයන් ගැන, දස බල ඥාන ගැන, චතු විසරද ඥාන ගැන, දසත්‍ය ඥාන ගැන, සත්‍යත්‍ය ඥාන ගැන මේවා නිතර නිතර කියවන්න හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒවා නිතර නිතර කියවීම හිතීම නිසා නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා නිදසුනක් වශයෙන් කියන්න පුළුවන් දෙසත්ත ඥාන නමේ ඥාන ඇත්ත තුනක් තියෙනවා අපි ඉගෙන ගන්න කාලේ යම්කිසි ධර්ම කාරණයක් ගැන විනිශ්චය කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා ඒ ධර්ම කාරණේ විනිශ්චය කරගන්න අත්‍යවශ්‍ය වෙලාවේදී වෙන පොත්පත් බලන්න කාලයක් මේ මොහොතේ නෑ එහෙමනම් ප්‍රසත්තා ඥාන හිතින් කියවනවා. මට මේ අසවල් කාරණයට වැටහෙවා කියලා. ප්‍රසත්තා ඥාන කියනකොට ඒක පාටම අර ගැටළු තැනට නියම පිළිතුරු වැටෙන්න පටන් ගන්නවා. මේක අත්දැකීම. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මඥානයේ භාවනාඥානයේ තරම් දෙයක් හිතන්නේ නැහැ වෙන්නේ. ඒ වගේම හිතන්නේ හිතන්නේ නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. හත්නිකාණිය විසින කඩදෙ මුත්තතා කඩදෙ මුත්තතා කියන්නේ මම සෑම ඉරියව්වකදී සෑම ක්‍රියාවකදී නුවණින් කටයුතු කරන්නට ඕනේ කියන අදිස්ථානයක් තියාගන්නට ඕනේ නුවණින් හැම දෙයක්ම නුවණින් කරන්නට ඕනේ කියලා අදිස්ථානයක් තියාගන්න ඒක සදලි මුත්තතා කියනවා තම අදිමුත්තතා ඒ කියන්නේ අභ්‍යාසයෙන් වාසය කරනවා ඒ සඳහා සති සම්පජාඤ්ඤය අනුගමනය කරනවා. දැන් මේ භාවනා කරන පින්නතුන්ලා ඒක බොහොම වැදගත් දෙයක් වෙනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී. ඒ කියන්නේ ඉස්සරහට යනකොට නුවණින් යන සීනුවනි. හැරෙනකොට සීනුවනින් හැරෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී. ඉදිරියට ඇහැරලා බලනකොට සීනුවනින් බලන. හැරිලා බලනකොට සීනුවනින් බලන. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී. ඒ කියන්නේ අස්පා නැමීමේදී දිගහැරීමේදී නුවණින් සිහි නුවණින් කරනවා. සංඝාධිපත්‍ය චීවර ධාර්මයේ භික්ෂුන් වහන්සේ නමක් නම් අඹ නැගීම, පටිය බැඳීම, සූරු පෙරවීම, සංගල සූරු දරා ගැනීම, පාත්‍රය ගැනීම මේවා සති සම්පජාන්නේ සිහි නුවණින් කරනවා. ඒ වගේම අසුතේ පීතේ කායතේ සාවිතේ සම්පජානකාරී ආහාර පාන අනුභව කිරීමේදී පානය කිරීමේදී අර වාගේ සිහි නෝනේ ඉන්නවා. එවාගේම උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී. යසිතිනේ වැසිතිනේ කටයුතු වලදී පෙළ ගැසීම, මූණ සේදීම, දත් මැදීම, වතුර නෑම, සබන් ගෑම, අණිජේලීම ආදී මේ හැම කටයුත්තකදී සිහි නෝන පාවිච්චි කරනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාත්තේ තුන්හි භාවේ සම්පජානකාරී. ඒ කියන්නේ යන කොටත්, හිටගෙන ඉන්න කොටත්, වාඩි වෙලා ඉන්න කොට, කානගත වෙන්න කොට, නිදාගෙන ඉන්න කොට, අවදියෙන් ඉන්න කොට, කතා කරන කොට, නිහඬ ඉන්න කොට හැම ක්‍රියාවක් ගානේම සිහියයි නුවණයි පාවිච්චි කරනවා. ඉතින් මේක ඉතාම අවශ්‍ය දෙයක්. ඕනෑම කෙනෙකුට මේක අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන් අධ්‍යාපනයේ ලබන දරුවන්ට මේක උණු වැදගත් වෙනවා. අධ්‍යාපනයේ ලැබීමේදී අපි තේරුම් කරගන්නට ඕනේ අපේ නුවණ හරියට අවදි කරගන්න. නුවණ අවදි කරගන්න අත්තල පිහිටින්නේ සතිය සිහිය. මේ සිහියයි නුවණ දෙක අවදි කරගත්තොත් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝම ඉක්මනින් ඒකට දියුණු කරගන්න පුළුවන්. ඒක තාම වැදගත් දෙයක්. ඒ ගැන තවත් තේරුම් කර ගැනීම සඳහා මෙන්න මේ පද තුන තේරුම් කරගනිමු. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියලා ප්‍රඥාවේ ප්‍රභේද තුනක් තියෙනවා. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය මතක තියාගන්න. ආය කෞසල්‍ය කියන්නේ ජීවනෝ දක්නා නුවණ. අපාය කෞසල්‍ය කියන්නේ පිරිහීම දක්නා නුවණ. උපාය කෞසල්‍ය කියන්නේ තැනට සුදුසු නුවණ. ආය කෞසල්‍ය ජීවනෝ දක්නා නුවණ. අපාය කෞසල්‍ය පිරිහීම දක්නා නුවණ. උපාය කෞසල්‍ය තැනට සුදුසු නුවණ. මේ තුන හැම තැනකදීම අපට අවශ්‍ය වෙනවා. හැම තැනකදීම අවශ්‍ය වෙනා මේ තුනේ මේ තුල නැත්නම් හැමදාම පරදිනවා. හැම දෙයකින්ම පරදිනවා. නිදසුනක් වශයෙන් බෝධිසත්ව චරිතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ බෝසතාණන් වහන්සේ කරක ප්‍රදේශ රාජ්‍යයක් කරමින් සිටියා. බොහෝම ධාර්මිකයි. කවදාත් බෝසතාණන් වහන්සේ රජකම් කළත් බොහොම ධාර්මිකයි. ධාර්මික නිසා ඒ රාජ්‍ය බොහෝම ශාස්ත්‍රීයයි. රාජ්‍යෝ ධාර්මික වෙනකොට හැමතිම අනුලයට වඩා දැහැමි වෙනවා. ඇමිතිමන්ව දහමි වෙනකොට සිටුවරු දහමි වෙනවා. ප්‍රදේශ භාර නිලධාරීවරු දහමි වෙනවා. දම්පතිවරු දහමි වෙනවා. ඊළඟට ගම් වැසියෝ නගර වැසියෝ දහමි වෙනවා. ඉතින් රජතුමාගේ පටන් මුළු රට වැසියෝම ධාර්මික වුණාම ඒ කියන්නේ පස්වරෙන් වැළකීලා දස කුසලෙන් වැළකීලා නිතිපන්සේ ලකිනවා පොයාට සේ ලකිනවා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගුණ වඩනවා අවංකව ජීවත් වෙන කලක වේලාවකව අර උත්තාන සම්පදා ආරක්ෂ සම්පදාදී ක්‍රමයට උත්සාහයෙන් ධනෝපාණය කරන රැක බලා ගන්නවා එවාගෙම යහපත් ජීවිත ගෙවෙනවා ඒක නිසා මුළු රටම බොහොම ස්වයං පෝෂිත වුණා මේ ස්වයං පෝෂිත වූ රට අත්‍ය සමීප තව රටක් කියනවා එච්චර දියුණු නැහැ නමුත් ඒ රාජ්‍යරුවෝ ඒ විරුද්ධ රාජ්‍යරුවෝ බොහොම කෛලාටිකයි බොහොම ඊර්ෂ්‍යා සහගතයි අනුන්ගේ දෙයක ලෝභ කරනවා ආශා කරනවා. ඔය අතර මේ බෝසතාණන් වහන්සේගේ රාජ්‍යයෙන් පැනලා ගිය එක පුද්ගලයෙක් ඒ විරුද්ධ රාජ්‍යරුවන්ට ගිහින් හේනමක් කිව්වා. දෙවියන් වහන්සේ මේ අසවල් රාජ්‍යරුවන්ගේ රාජධානිය බොහෝම සශ්‍රීකයි. නැස්සන් නැති මේ වදයක් වාගේ ලේසියෙන් ගන්න පුළුවන්. ඉතින් මේ ලෝභයේ රජතුමා ඒ රාජ්‍ය පැහැර ගන්න අවශ්‍ය ලබසෙන පිළිවෙලක්. පැහැර ගන්න එන්නේ ඉස්සර වෙලා මලේලියා තේම රාජ්‍ය නිලවඳ යුද්ධ කරනවා කියන්නේ. ගෝසතානන් වහන්සේගේ ඇමති මණ්ඩලය කිව්වා අපි රාජ්‍ය දෙන්න කැමති නෑ යුද්ධයක් අවශ්‍ය අපි ලෑස්ති කියලා. මේ රටවල් දෙක අතරේ තියෙනවා රාජ්‍ය සීමාවක්. ඒ රාජ්‍ය සීමාව ඇතුලේ ඉන්න දිවස් ඇති තාපසයන් වහන්සේ නමක්. මේ තාපසයන් වහන්සේ දෙරටේම අයට උපදෙස් දෙනවා. එනිසාර විරුද්ධ රාජ්‍යරු යවිල්ලා පළමුවෙන් විමසීමක් කළා ස්වාමීන් වහන්සේ යහමල් දාසනේ ළඟ රටයක යුද්ධයකට යනවා කාටද ජය පරාජය. ඉතින් තාපසයන් වහන්සේ දෙවියන් බණලා කිව්වා තමුන් වහන්සේට ජය ලැබෙනවා. ඉතින් ඒකෙන් මේ විරුද්ධ රාජ්‍යරෝ සෑයයකටපත් වුණා. ඊට වඩා විමසන්න ගියේ නැහැ. ඊළඟ දාසක බෝසතාණන් වහන්සේ ගියා. බෝධිසත්ව රජතුමා ගියා තාපසයන් වහන්සේගෙන් උපදෙස් ගන්න. අර වාගේ ගන්න ලෑවා මේන මායක සටනට අසවා රජතුමා එනවා. අපි කාර්ද ජය පරාජය. දැන් බෝසතාණන් වහන්සේ ආන මේ ප්‍රශ්නයේ තාපසයන් වහන්සේ කල්ැතුව දන්නවනේ. එනිසා කටකම කියවා සමුන්වහන්සේට පරාජය ලැබෙනවා. දැන් ඉතින් බෝසතාණන් වහන්සේ පරාජය බාරගත්තේ නැහැ. උන්වහන්සේ කියන මේ තුන් ආකාර ප්‍රඥා කුසලතාව. ඒ කියන්නේ ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන තුන නිතර උන්වහන්සේ පාවිච්චි කරනවා. ඒ නිසා රට දිනු කරගත්තේ උන්වහන්සේ ප්‍රශ්න කළ තාපසයන් වහන්සේ එන රජතුමාට ජය ලැබෙන්නේ මට පරාජය ලැබෙන්නේ කොයි වෙලාවෙද කොයි ආකාරයෙන්ද ඉතින් තාපසයන් වහන්සේ දේශයෙන් බලා කිව්වා සම්මුණාසලා දෙරටේ සේනා දෙක උග්‍ර සටනක් කරන වෙලාවක් එනවා. ඒ වෙලාවට දෙරටට අධිගුරුක දේවතාවෝ දෙන්න අහසේ සටන් කරනවා. ඍෂභ රාජයන් දෙන්නෙක් ඇටියෙට. සමුන්නාසගේ පැත්තේ ඍෂභ රාජා කළු පාටයි අනිත් පැත්තේ රුද්‍ර රාජුගාන්ගේ දේවතාව සුදු පාටයි. මේ දෙන්න කොරෑන ගන්න ඇටියට අහසේ පෙනී යනවා. ඉන්නේ සුදු ඍෂභ රාජයාට පළවු ඍෂභ රාජයා පරාජයටපත් වෙලා වැටෙන්න යනවා. අන්න එතකොට තමුන්නාංශයේ සෙනඟ පසුබාලා පරාජයටපත් වෙනවා. ඒ බෝසතාණන් වහන්සේ දැන් තවත් විමසීමක් කරනවා. තාපසයන් වහන්සේ ඒ ඍෂභ රාජයන් වශයෙන් ඉන්නේ දේවතාව දෙන්න පේන්නේ කාටද? ඒවා දෙරටේ රජවරු දෙන්නටයි සෙන්පතිවරු දෙන්නටයි පේනවා. එතකොට බෝසතාණන් වහන්සේ අන්න උපදවා ගත්තා උපාය කෞසල්‍ය. ඉස්සෙල්ලා ඇහවන්නේ කොහොමද පරාජය වෙන්නේ කියලා. අන්න පරාජය වෙන හැටි දැන ගැනීම අපාය කෞසල්‍ය. ඊළාට උන්වහන්සේ ආය කෞසල්‍යයට අනුව හිතලා උපාය කෞසල්‍ය තීරණය කරගත්තා. අසුරසනක් ගාලේ කීවා තාපසයන් වහන්සේ මම ජයග්‍රහණය කරනවා කියලා. තාපසයන් වහන්සේ ඒක දන්නේ නැහැ. තාපසයන් වහන්සේ දෙවියන් දැක්ක දේ තමයි දැන් ඉතින් බෝසතාණන් වහන්සේ හිත දිලිමත් කරගත්තා. අයි පරාජයට පත් වෙන්නේ කෙනානේ. උන්වහන්සේ මේ තුන් ආකාර නුවණ හසුරුවනවා. ඔය අතරේ ඔන්න නියම දවසේ යුද්ධය ආරම්භ වුණා. තමන්ගේ සෙන්පතියට කිව්ව බෝසතාණන් වහන්සේ අපේ සේනාව පසුබට වෙන වෙලාවක අහස දිස බලා මට කියන්නයි කියලා. ඔය වගේම යම් දාසක දෙසෙනග අතර උග්‍ර සටනක් පවතින වෙලාවේ බෝසතාණන් වහන්සේගේ සෙනඟ පසුබට වෙන්න පටන් ගත්තා. සේනාපති ආසුදිස බාලා රජුරණගෙන් කීව දේවයන් වහන්සේ අපේ සේනාව පසුබට වෙනවා පරාජයට ලක් වේගෙන යනවා අහසේ ඍෂභ රාජෝ දෙන්නේ කොරෑන ගන්නවා අපේ පැත්තේ කෙනා කළු පාටයි අනිත් පැත්තේ කෙනා සුදු පාටයි අපේ පැත්තේ වෘෂභ රාජයා දැන් ගැටෙන්න යනවා දැන් ඔන්න බෝසතාණන් වහන්සේ උපාය කවසන් යෙදුවේ ඇති දහසක් බල ඇති දුන්නක් ගත්තා. දීමන්ත කුඩ තියෙන ඊතලයක් ගත්තා. අරගෙන අර සුදු උසුබ රාජයාට විද්දා. සුදු උසුබ රාජයාට විදිනකොට ඒ දෙන්න අසුබ දාන වුණා. සැබවින්නේ ඇත්තම ඊතලේ වදින්නේ නැහැ. මේක සංකේතයක් නේ දේවතාවන්ගේ සංකේතයක් මහා පෑමක්. ඉතින් මේ වෘතුරාජ අසුරුදාන් වුණානේ එවේලාවේ බෝසතාණන් වහන්සේ සෙන්පතියක් පෙරමුණේ තියාගෙන සටන මෙහෙයෙව්වා. අන්තිමේදී දිනන්නේතිය විරුද්ධ රාජ්‍යෝ සම්පූර්ණයෙන් පරාජයටපත් වුණ තමන් වාසිර ජයග්‍රහණයක් වුණා. මෙන්න හොඳ නිදසුනක් බෞද්ධයන් වශයෙන් අපෘදාවදයක් නිදසුනක්. ඒ මොකද අපි කොයි වෙලාවකවත් පරාජයටපත් වෙන්න කැමති වෙන්නේ නැහැ. ඉගෙන ගන්න ගියත්, රැකියාවක් කරන්න ගියත් ගොවිතැනක් කරන්න ගිය එවාගෙම දේශනාවක් කරන්න ගිය මොනම දෙයක දේවත් පරාජය වෙන්න අපේ සුදුසු නැහැ. ඒමත් අපි බෞද්ධයෝ. බෞද්ධයෝ කියන්නේ බුද්ධිමත් පිරිසක්. බුද්ධිය අවදි කරගන්න පිරිසක්. බුද්ධිමත්වගේ ශ්‍රාවක පිරිසක්. ලෝකේ උසස්ම බුද්ධිමන්තයා තමයි සරුවක්ඥන් වහන්සේ. ඒ සරුවක්ඥන් වහන්සේගේ සිසු පිරිසක්, අනුගාමික පිරිසක්, ශ්‍රාවක පිරිසක් අපි. නිසා අපි සරුවක්යන් වහන්සේගේ බුද්ධි මහිමේ විනාකාරේ අපට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කිසි දෙයකට පරදින්න කැමති වෙන්නේ නැත්තේ. ඉගෙන ගන්නකොට විභාගයෙන් කවදාකවත් තේල් වෙන්න කැමති නෑ අපි. එසේ නම් අපි මේ තුන් ආකාර නුවණ හසුරවන්න ඕනේ. ඉගෙනීමේ පමණක් නෙමෙයි කැම දීන ගැනීම, ඇඳීම පැළඳීම, ගමනක් දිවනක් යාම, කතා බහ කිරීම, වැඩ කිරීම, රැකියා කිරීම හැම දෙයකදීම මේ කුසල ගුණ කියන්නේ මේ තුන් ආකාර කෞසල්‍යතාවන් අපි හසුරවන්නට ඕනේ. දැන් අපි මේ භාවනා කරනවා. මේ භාවනා කිරීමේදී අපිට තියෙනවා ওই තුන් ආකාර කුසලතාව හසුරවන්න. යම් විදියකින්ද වාඩි වෙන්නේ. ඒ වාඩි වෙන ආකාරය හරියට වාඩි නොවන නම් හිත තැන්පත් වෙන්නේ නැහැ. අන්න ඒ ගැන දැනීමට කියනවා අපාය කෞසල්‍ය. යම් විදියකින්ද වාඩි වීමේදී සමාධි වෙන්නේ තැන්පත් වෙන්නේ ඒක දැනගන්නවා. අන්න ආය කෞසල්‍ය. වැඩි දියුණු වෙන එක දැනගන්න. ඊළඟට හරියට ඒ හිතේ වැඩි දියුණු වෙන ඇති තේරුම් අරගෙන ඒ අනුව වාඩි වෙනවා. ඒ අනුව වාඩි වෙලා භාවනා කරනකොට මෙන්න හිතගත සාන්ත බාටපත් වෙලා සමාධිමත් වෙනවා. ඉතින් මේ වාඩි වීම ගැන ඒකම අපි හිත ගැනත් බලනවා. දැන් අපි භාවනා කරන පිරිසක් නම් මේ භාවනා කිරීමේදී අපේ හිත දසාතේ දුවනවා. අර ඉස්සෙල් කතාවක් කියනවනේ ගැලෙන් හුලං බදන්න බෑ කියලා. ගැලකින් හුලඟ ආවරණය කරන්න බෑ. ඒ වගේ තමයි අපේ මේ හිත. මේ හිත ඉන්නේ විසිරී යනවා. විනාඩියක් තියාගන්න බෑ සමහර කෙනෙක්. ඒ තියාගන්න බැරි කාරණයක් තියෙනවා. ඒ මොකද? අපේ සිතේ ප්‍රියමනාප කරන අරමුණක් මෙතන නැහැ. දැන් අපි භාවනා කරනවා කියලා යම්කිසි භාවනා අරමුණක් ගන්නවානේ. ආනාපාන සතිය හරි, බුදු ගුණ හරි, මෛත්‍රිය හරි, පිළිකුල් භාවනාව හරි, මරණ සතිය හරි. ඒ ගන්න භාවනා අරමුණ ඒකට ඍතු උනේ නැහැ. ඒ ඍතු නැවීම නිසා තමයි මේ සිදුවන්නේ. මේ දෙයට හිත දුවනවා. එතකොට ඒක සමාධියට බාධාවක් බව තේරුම් කරගන්නවා අන්න ආපාය කෞසල්‍යය. ඊළඟට අපි හදා ගන්නට ඕනේ මේ කොහොමද අපි හිත තැන්පත් කරගන්නේ? මේ තැන්පත් කරගන්න හිත තැන්පත් කර ගැනීම පිණිස නම් පළමුවෙන් අපි හිතේ එක මිත්‍ර වෙන්න ඕන. හිතේ කමනාප වෙලා බෑ. හිතේක මිත්‍ර වෙන්න ඕන. හිතේක මිත්‍ර වෙනවා කියන එක තේරුම හිතේක අමනාප නොවී සිටීමයි. දැන් භාවනා කරනකොට හිත දුවනකොට හිත කනස්සල වෙනවානේ. කලකිරෙනවානේ. අන්න හිතේක අමිත්‍ර වුණ තරහා වුණා. තරහා වුණා නම් කවදාකවත් ඒ හිත නැවත සංපත් කරගන්න බෑ. නිදසුනක් වශයෙන් කියනවා අපි කුඩා දරුවෙකු වයස අවුරුද්දක් දෙකක් තුනක් වගේ දරුවෙකු හදන මව්පියෝ. මේ දරුවා ගැන බොහෝම විමසිල්ලෙන් ඉන්නවා. මේ දරුවා කොයි කොයි විදිහකදීවත් මව්පියන්ගේ හිතට අනුව නෙමෙයි වැඩ කරන්නේ. ඒ වැටෙනවා මේ වැටෙනවා දුවනවා අනවශ්‍ය දේවල්මයි කරන්නේ. නමුත් මේ මව, ඒ පියා මේ දරුවාට තරහ වෙන්නේ නැහැ. මේ දරුවා නොදොරුවේ කියලා දන්නවා. නොදන්න දරුවේ කියලා දන්නවා. ඒ නිසා මේ දරුවා ඒ මොන දේ කළත් අමනාප වෙන්නේ නැතුව චිතසනාගෙන නාවල පිරිසිදු කරලා කවලා කොවලා හදාවදා ගන්නවා. ඒ වගේ තමයි අපේ මේ ලපටි හිත. භාවනාවෙන් නොදියුණු සිත ලපටි හිතක්. මේ හිත අපි සංවර කර ගැනීම පිණිස හිතේ කමනාප නොවි ඉඳට ඕනේ. මේ හිතේ තියෙනවා පින්නතුනි තේරම අත්මනතා කියලා. මොකක්ද මේ අත්මනතා කියන්නේ? සැපවත් බව. සැපවත් බවට කියන අත්මනතා කියලා. මේ අපේ හිත බලාපොරොත්තු වෙන සැපවත් බවින් ඉඳයි. සැපෙන් ඉන්නටයි. ඒ නිසා තමයි අර ආරමුණට මේ ආරමුණට ඒක මේක දෙයක දුවන්නේ. කලකී දේවල් කොස්සේ යනවා. නොකල නොකිය දේ ඔස්සේ යනවා. මේ දේට මේ හිත දුවනවා. ඒ මොකද හිත සැප හොයනවා. සිත ඇප හොයනවා නිදසුනක් තියෙනවානේ වනමක්කතෝ විය කියලා. කැලෑවේ ඉන්න වඳුරා මිලවා අත්ෙන් වතට පැන පැන යනවා. ඒ කියන්නේ රසවත් කොළ දලු යදි මෙව හොයනවා. ඒ වගේ තමයි අපේ මේ හිත. එතකොට අපි මේක දැනගන්නට ඕනේ මේ හිත බලාපොරොත්තුනේ සැපෙන් ඉන්න. එසේනම් මේ සැපෙන් ඉන්න ඕනේ හිත අපි මේ කරන භාවනාව සත්වද්‍යයක් හැටියට හසුරුවා ගන්නට ඕනේ. ඒ ගැන තමයි ඉස්සෙල්ලා අපි තේරුම් කරගන්නට වටින්නේ. ඉතින් එතෙන්දී මොන හේතුවක් නිසාද හිත විසිරී යන්නේ කියලා දැනගන්නවා නම් අපාය කෞසල්‍ය. මොන හේතුවක් නිසාද හිත තැන්පත් වෙන්නේ කියලා දැනගන්නවා නම් ආය කෞසල්‍ය. ඊළඟට විසිරී යන්නේ නොදී හිත තැන්පත් බවට පමුණවා ගැනීම උපාසලේ කියන උපාය කෞසල්‍ය. මේක බොහොම වැදගත් දෙයක් අපි කවුරුත් දැනගන්න ඕන තැන. ඒ කියන්නේ භාවනා කරන සමහර අවුරුදු ගණන්. කිසි විනිසක් නැත්ේමක් නිසාද මේ සම්බන්ධව තේරුමක් ඇතුව හිතේ කමනාප වෙනවා. ඒ නිසා බොහෝ තෙන් අපි පවත්වන්නට ඕන භාවනා මාර්ගයේදී මේ නූපන්න නුවණ උපදින්න උපන්න නුවණ වැඩෙන්න නම් සමාධිමත් වෙන්න ඉස්සර වෙලා හිත යම්කිසි නීතියක හසුරුවන්නට ඕන. නිදේශනාක් වශයෙන් කියනවා නම් වයස 8ක 10ක කුඩා දරුවෙකුට කියනවා විනාඩි 10ක් හෙල්ලෙන්නේ නැතුව ඉන්න. ඒ ළමයාට ඉන්න බෑ හෙල්ලෙන්නේ නැතුව. ඒ මොකද? අලියන්ට ළමයින්ට නලියන්නමයි හිතේ කියලා කියනවනේ. නලියන්නමයි ඒ දරුවාට හිතේ. වාඩි වුණාට ඉන්න බෑ. එහෙ හැරෙනවා මෙහෙ හැරෙනවා hina වේදවා. ඒ වගේ එක තනපත් කරන්න බෑ ඒ දරුවට නුපුරු දුකම නිසා. අපි මේ පෙර සීලයක් විතර රූලක් දෙනවා මෙන්න මේක 10 වාරයක් දෝකම් කියලා. ඒක බොහොම ලස්සනට කරනවා. ඒ දරුවාට දුවන පයින් එක බොහොම කැමතියි. නමුත් මේ දුවන්නේ පනින්නේ රූලක. ඒ රූලේ දුවන පයින් නිසා එක වීතියක යාවේ හිතා කෙරෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත. අපේ හිතේක වරතේ සමාධිමත් කරන්න අපහසුයි. නමුත් ඒ සමාධිමත් නුවණට එක රූලක හසුරවන්න පුළුවන්. අපි නිදසුනක් වශයෙන් කියන ඉතිපිසෝ ගාථාව ඉතිපිසෝ ගාථාතන ගුණ නමයක්. මේ ಗುಣනාමය මුල සිතා ගටාගසක මුවත අපි 10 වරක් 20 වරක් 30 වරක් 100 වරක් හිතනවා. එතකොට අපේ හිත වැඩ කෙරේ වීතියක. වචනින් වචනින් හිත පැන පැන ගියේ බුදු ගුණ ඔස්සේ. දර බුදු ගුණ නීතිය අපේ හිත හැසිරෙනවා. අපි චුද්ධ ඥාන ගැන හිතෙනවා. යුද්ධ ඥාන මුල සිට ආගත අගසිත මොහොත හිතින් කියවනවා. එතකොට අපේ හිත වැඩ කෙරුවේ කුසල චිත්ත නීතියක. හිත තන්නේ නැහැ. කුසල් අරමුණෙන් සිත ගියේ නැහැ. අපි දසත්තා ඥාන පාඩම් ඇති කෙනෙක් නම් ඒක මුලිසිත අගත අගසිත මොහොත නැවත නැවත හිතින් කියවනවා. එතකොට අපේ හිතේ කුසල් අරමුණක තමයි මේ දුවන්නේ. ඒ දිවීම නිෂ්ඵල දිවීමක් නෙවෙයි. ඒ සිතක් සිතක් ගානේ අපට සති සමාධි ඥාන වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. බෝධිපාක් ධර්ම වැඩෙනවා. ඒක නිසා ඉස්සෙල්ලා මේ විදිහට හඳුරෙන්නට ඕනේ. දැන් භාවනාවට වාඩි වුණත් පළමුවෙන් අපි විනාඩියක් දෙකක් තුනක් විනාඩි පහක් හරි අර වාගේ වීකයක හසුරවන්න ඕනේ. ඒකනේ අර පූර්ව කෘත්‍යය කියමින් කරන්නේ. පූර්ව කෘත්‍යය කියලා ඉවරුණන් පස්සේ තා ටිකක් මෙහිත හසුරවන්න ඕනේ. අර කුඩා දරුවා මීටර 100ක දෝලක දෝලා දෝලා අන්තිමේ නවතිනවනේ. අන්නේ වාගේ අපේ හිතද ඔය සම්මර්ෂණය කරන දයක් වීතියෝසේ දෝලා දෝලා අන්තිමේ තන්පත් වෙනවා. අන්න සමාධිමත් වෙන අවස්ථාවක්. ඒ නෑ කිසිම මහන්සියක් නැතුව භාවනා අරමුණේ සමාධිමත් වෙනවා. මේවා අපි තේරුම් කරගන්න තමයි ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන තුන් ආකාර නුවණ හසුරවන්න ඕනේ. දැන් අපි ලිපිය කියනවා. මේ ලිපිය ලියනකොටත් මේ අපි තුන් ආකාර නුවණ හසුරවන්න ඕනේ අපි. ඒ කියන්නේ මේ ලිපිය ලිවීමෙන් මේක කියවන්නේ කොට අවඩක් වෙයිද? මට අවඩක් වෙයිද? එසේ අවඩක් වෙනවා නම් යම් වචනයක් ලිවීමේ අන්න ඒක තේරුම් ගන්නට ඕනේ ආය අපාය කෞසල්‍ය. යම් වචනයක් ලිවීමේ තමන්ගත් අනුන්ගත් කියවන අනුන්ගත් යහපතක් වෙයි නම් හිත පිරිසුදු වෙයි නම් මෛත්‍රිය කරුණාවක් නුවණක් පහළ වෙයි නම් අන්නේ වචනේ තේරුම් ගැනීම ආය කෞසල්‍ය. ඊළාට ඒ අනුව පිළියෙනවා. අන්තිමේදී තමන්ගත් කියවන අයටත් එයින් යහපතක්ම සැලසෙනවා. මෙන්න මේ වාගේ ධාර්ම පාඩමක් කරනවා. මේ පාඩම කරන වෙලාවෙත් ඔය තුන් ආකාර නුවණ අපට අවශ්‍ය වෙනවා. යම්කිසි පාඩමක් පටන් ගත්තාම මේක මුලින්දලා අගට කියාගෙන කියාගෙන යනවා කටපාඩම් වෙන්නේ නැහැ කවදාකවත්. තේරුමත් එකපාරට වැටෙන්නේ නැහැ. වාක්‍යයෙන් වාක්‍ය නැත්තම් වගන්තියෙන් වගන්තියේ එකින් එක තෝනේ කියවන්නේ. එකින් එකට කියලා එක සැරයක් නේ දහසණයක් හරි එක වගන්තියක් කියලා කියලා කියලා තමයි හිතට ගන්න තෝරන්නේ. එතකොට ඒ ගැන තේරුම් කරගන්නවා. මේක පෙළියෙ නිගරණේ කියකින් හිතයාට හිතේ මෙහා දුව දුව කියනකොට යටෙන්නේ නැහැ මතකෙ තින්නේ ඒ බව දැන ගැනීම අපාය කෞසල්‍ය. මේක පෙළියෙන් පෙළියට එකවර මේ 10 12 සැරේ කියවලා කියවලා ගත්තොත් හිතට වැටෙනවා සංපත් වෙනවා කියලා දැන ගැනීම ආය කෞසල්‍ය. ඊට පස්සේ අර වාගේ උපාය කෞසල්‍යදලා මේක හරියට දරා ගන්න. අන්තිමේදී බොහෝම ගැඹුරට තමන්ගේ ධාරණ ශක්තිය වැඩි දියුණු වෙනවා. දැන් අපි සාකලකා බලමු. අපි යම් කිසි දෙයක් පාඩම් කරනවා. මේ පාඩම් කරන්නේ ඉස්සර වෙලා දැන් මේ භාවනා කරන දරුවන්ට පුළුවන් ඒක හදාරන්නට විනාඩි 5ක් හරි නැත්නම් විනාඩි භාගයක් හරි හිත තැන්පත් කරගන්න ආස්වාස ප්‍රස්වාස අරමුණ මෙනෙහි කරනවා. ආස්වාද ප්‍රස්වාස අරමුණ මෙනෙහි කිරීමේදී තමන්ගේ විසිරෙන සිත එක්තැන් වෙලා කියුනේ. ඊට පස්සේ යම් කිසි පාඩමක් ධ්‍යාන හිතේ දෙව්ව ඇට යෙදෙව්වා ඒක හරියට ඉලක්කෙට හිතට වැටෙන්න පටන් ගන්නවා. හිතට වැටෙන නිසා හරියට මතකට රැඳී හිටිනවා. මතකට රැඳී හිටිනවා. මේක වැදගත් වෙනවා. ඒ කියන්නේ උතෙන් බොහෝ සෙයින් උපකාරී වෙනවා මේ සිහිය පිහිටන්නට සංඥාව කියන වචනේ. සංඥා කියන ධර්මතාව. ඒකට කියනවා පෙර සංඥා පදර්ථානම් කියලා මේ සති. ඒ කියන්නේ අපි යම්කිසි ලකුණක් ඇති කරගන්නවා. ඒ කියන්නේ දැන් අපි යම්කිසි වගන්තියක් කියවල ඇහැ පියාගන්නකොට අපේ ලකුණ පේනවා හිතට. ඒ ලකුණ පේන්නේ හරියට අලු ලෑල්ලක ලියලා තියෙන නැත්නම් පොතේ පිටුවක පේනවා වගේ. ඒක කියන්නේ සංඥාව. ඒ සංඥාව තුළින් ඊළඟට සිහිය පිහිටෙනවා. සිහිය පිහිටීම නිසා ඒක ධාරණය වෙනවා. ධානය වීම නිසා අවබෝධය ඇති වෙනවා. මෙන්න මෙහෙමයි අර ආය කෞසල්‍ය අපාය කෞසල්‍ය උපාය කෞසල්‍ය කියන තුන හසුරුවමින් පාඩමක් හදාරන්නේ. ලිපියක් ලියන්නේ. කෑම ගැනීමත් එහෙමයි. කෑම ගැනීමේදී අඩුවෙන් කෑවනම් එතෙන්දී Tamante එක අඩුවක් දැනෙනවාමයි ශරීරයට. ඒ බව තේරුම් කරගන්නවා. සමාත අපහසු දේවල් කෑමට ගන්නවා. ඒඳ සමාත නැති රෝග ඇති වෙන්න පුළුවන්. ඒවා බව තේරුම් කර ගැනීම අපාය කෞසල්‍ය. යම්කිසි කෑමක් ගැනීමේදී අවශ්‍ය දේ පමණක ගන්නවා නම් ඒ සම්බන්ධ දැනීම ආය කෞසල්‍ය. ඊළඟට ඒ විදිහට සලකලා අඩු වෙනවත් නැතුව වැඩි වෙනවත් නැතුව අපාති දේවල් උත් නැතුව Taman දෙරවන්න පුළුවන් Tamanද ශරීරයේ හිත කර දෙයක් ප්‍රමාණයට ප්‍රමාණයට අනුභව කරනවා. අන්න උපාය කෞසල්‍ය. එමනම් ශරීරය නිරෝගී වෙනවා. දීර්ඝාස වැඩි වෙනවා. මෙන්න මේ වාගේ ආහාර පාන ගැනීම වතුර නෑමත් ඒ වගේ තමයි. මේ වගේ මුළු ජීවිතේකම සේනා මේ ප්‍රඥා කුසලතාව. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කළ මේ කියන්නේ ධම්මයේ සම්බොජ්ජංගේ නමින් හැඳුන්වු ප්‍රඥාව මේ ආකාර හතකින් අපේ సంతාණයට එකතු කරගන්න පුළුවන්. පළමුවෙන් කියවා පරිපූර්ණකතා. ඒ කියන්නේ බුදුබණ ඇසීම, බුදුබණ දරා ගැනීම, බුදුබණ අර්ථ හැදෑරීම. වක්තු විසුදු කිනියතා තමන්ගේ ශරීරයත් පිරිසුදු කර ගැනීම, ඇඳුම් පැළඳුම් පිරිසුදුෙන් තබා ගැනීම, පරිහරණය කරන ආත පරිසරයත් පිරිසුදුව තබා ගැනීම. වක්තු විසුදු කිනියතා ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා සතිය පෙරසු කොටගෙන සද්ධා ප්‍රඥා දෙකක්, විරිය සමාධි දෙකක් සම සමභාවයට පත් කර ගැනීම. ඒ වගේම දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා ධර්මාභෝධයක් නැති, ධර්මය ගැන කිසි හැඟීමක් නැති, නුවණ නොවැඩෙන පුද්ගලයන්ගේ අසුරෙන් ගැලවී සිටීම. පඤ්ඤාන්ත පුද්ගලයේ සේවනතා ධනවත් ගුණවත් දෙකීමක් බහෝසෘත ආයේ ඇසුරු කිරීම. ගම්බීර ඥානචර්යා පච්චවේකනතා ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත සහ දේශනා කළ ගැඹුරු ධර්මයන් ඉතිං කියවීම මෙනෙහි කිරීම. තදනි මුත්තතා හැම කටයුත්තකදීම නුවණ වඩන්නේ මේ කියන අදිස්ථාණයෙන් යෙදී. මේ කාරණා හත එකක් එකක් ගානේ අනුගමනය කිරීමෙන් නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා ඉතින් අපට අවශ්‍ය තාමත් අවශ්‍ය ගුණාංගය තමයි මේ ප්‍රඥාව. ප්‍රඥාට පිරිවර තමයි මේ සතිය. සතියට සහයෝගය තමයි ධීරිය, ශ්‍රද්ධාව, ඒකාග්‍රතාව. මේ ධර්මතාවන් තමයි අපේ సంతානේ වර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි මේ කරන භාවනා මනසිකාරයෙන්වත් මේ භාවනා පන්තියෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ දරුවන්ගේ දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ගුරුතුමන්ගේ సంతාන තුල බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා දික් සසර පටන් පුරුදු කරගෙන ආව මේ සමාධියත් ප්‍රඥාවත් දෙක ප්‍රදාන කොට ඇති බෝධිපාක් ධර්මයන් දියුණු කර ගැනීමයි. නිසා බෞද්ධයන් වශයෙන් අපි මේවා අනුගමනය කිරීමේදී අපට මේ ජීවිතයේන යානිසංස ලැබෙනවා. සුස්සෝසා සුඛ වර්ධනි සුතං පඤ්ඤාය වර්ධනං පඤ්ඤායස්සං ඥානාති ඥාතෝ අතෝ සුඛවහෝ කියලා අට කතා පාඨයක් තියෙනවා. සුසුසා සුත වර්ධනි නැවත නැවත නැවත ඇසීමෙන් සුතමේ ඥානය වැඩෙනවා සුතං පඤ්ඤාය වර්ධන ඇසෝදේ දරා ගැනීමෙන් නුවණ වැඩෙනවා පඤ්ඤා යත්තං ඥානාති ප්‍රඥා නිසා අර්ථ අනර්ථ දෙක හොඳින් තේරුම් කරගන්න ඥාතෝ වස්තෝ සුඛාවහෝ දැනගත් අර්ථයේ සමන්ත මෙලෝ පල්ලෝ සැපගෙන දෙනවා ඒක නිසා මේ බණ ඇසීම, බණ දැසීම, ධර්ම සාකච්ඡා කිරීම, භාවනා වැඩි වීම. මේ වාස ප්‍රත්‍යාවශ්‍යයි නූපන්න ප්‍රඥාව උපදවන්න උපන්න ප්‍රඥාව හැදෙන්න. එනිසා අපි මේ විදිහේ වරින් වර නමුත් සීල භාවනා පිළිවෙත් යෙදෙමින් අපේ අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට එවාගේම ආත්ම සංකාණයේ නිවැරදිව පවත්වා ගැනීමට ධර්ම ජීවිතයක් ගොඩනගා ගැනීමට අපි අදිෂ්ඨාන සබා ගන්නට ඕනේ. අපේ සරුවක්ඥන් වහන්සේ ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නම. ප්‍රඥාධික නිසා අනිත් බෝසතුන් වහන්සේලාට වඩා සාරාංශක කල්පලක්ෂයේ තරම් කාලය තුලදී ලෝතුරා බුදු වෙන්න සමත් වුණා. සද්ධාවාදික නම් අටහසං කල්පලක්ෂයක් කාලය ගත වෙනවා. වීර්යාධික නම් 12 සංකල්පලක්ෂයක් කාලය ගත වෙනවා. අපේ බෝසතාණන් වහන්සේට සාරාංශක කල්පලක්ෂෙදී පුළුවන් වුණා. ඒ නිසා ප්‍රඥාව මුල් කොට ඇති බුද්ධ ශාසනයක තමයි අපි මේ හැසිරෙන්නේ. නිසා ප්‍රඥාණයෙන් අගතල්පත් වූ සරුවඥන් වහන්සේ දේශනා කළ සුවිසුද්ධ වූ ධර්මයට අනුව අපි ජීවත් වෙන්න අදිස්ථාන කරගනි. ඊට වඩා ධම්මේ සපතක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. අද කාලේ බොහෝ තැන්වල වෙන වෙන ආගම් සඳහා බොහෝ දෙනෙක් යොමු වෙනවා. ත්‍යාගී භෝග මිල මුදල් එවැගේම වෙන වෙන ප්‍රයෝජන සලකාගෙන. නමුත් ඒක ජීවිතයකට විතරයි. ඉන්හාට ඒක ඵල ප්‍රයෝජනවා නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව පිළිපන් අය මෙලව නෙමෙයි. මෙලව පමණක් නෙමෙයි. පරිලව අනන්ත අපරිමාණ කාලයක්. නමුත් සැපයෙන් සැපයටපත් වෙලා ජෝති ජෝති පරාණිකින ආලෝකයෙන් ආලෝකයට ගිහිල්ලා නොනිවෙන විසුද්ධ ආලෝකයේ වෙන සදාකාලික සාන්ත සෝය වෙන අමා මහ නිවනටපත් වෙනවා.